ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ කුණුපිටිය උයන්වත්තේ ඥානාලෝක ධර්ම මන්දිරයේ ගරු නිර්මාතෘ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේ පත්මිය ඇතුළු පිරිස ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු විඥානං පජානාති විඥාන සමුදයං පජානාති විඥාන නිරෝධං පජානාති විඥාන නිරෝධ ගාමිනී පටිපදං පජානාති විඥානස්ස අස්සාදං පජානාති විඥානස්ස ආදීනවං පජානාති විඥානස්ස නිස්සරණං පජානාති සාදු සාදු සාදු සදහවත් පින්වත්නි අපි මුලින් සඳහන් කරා සංයුත්ත නිකායේ කන්ද වර්ගයට අයත් සත්තත්ථාන කියන සූත්‍ර දේශනාවේ ගාථා පාඨයක් තමයි පැහැදිලි කරන්නට යෙදුනේ. ලෝකයේ ඉස්සෙල්ලාම අපි විඥානය කියන එක දැනගන්න ඕනේ. රූප රූපං පජානාති විඥානං පජානාති වේදනා පජානාති සංඥා පජානාති මේ විදිහට පජානාති කියලා කියන්නේ දැන ගැනීමට. එතකොට මේ ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි බොහෝ දෙයක් දන්නේ නැහැ. දන්නේ නැතිකමට කියනවා අවිජ්ජා කියලා. වචනය තමයි අවිජ්ජා කියලා කියනවා. නොදැනීම, නොදන්නාකම. ඒ කියන්නේ විඥාණය දන්නේ නැහැ, විඥාන සමුදය දන්නේ නැහැ, විඥාන නිරෝධය දන්නේ නැහැ, විඥාන නිරෝධගාමිනී පටිපදාව දන්නේ නැහැ. රූපය දන්නේ නැහැ රූප සමුදය දන්නේ නැහැ රූප නිරෝධය දන්නේ නැහැ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ ඊට පංචස්කන්ධයම දන්නේ නැහැ මේ විදිහට ඊළඟට චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං ඉදං උච්චති භික්ඛවේ අවිජ්ජා කියලා කියනවා මේ අවිද්‍යාව කියලා කියන්නේ මේවා දන්නේ නැතිකම එතකොට පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. පජානාති කියලා කියන්නේ ඒකට. ඒ නිසා අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා සත්වයෝ සසර කර්ම රැස් කරනවා. මොනවද රැස් කරන කර්ම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අවිද්‍යා පච්චයා අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංඛාරා සංස්කාර කියලා කියන්නේ සකස් වෙන දේවල්. භවය සකස් වෙන්න හේතු වෙන දේවල්. එහෙම නැත්නම් ගොඩ උදාහරණයක් විදිහට ගත්තට පස්සේ මොකක් හරි ගොඩක්. ඒ කියන්නේ කඳු වගේ දේවල්. දැන් අපි ක්‍රස් කරපු දේවල් පින් පව්. මේ ඔක්කොම සංස්කාරා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියලා ඒක කොටස් තුනකට භාග්‍යතුන් වහන්සේ වෙන් කරලා තියෙනවා. පුඤ්ඤාභි සංඛාර කියලා කිව්වේ පින් ටික. දැන් අපි මේ පින් කරන්නෙත් ලෝකේ යමක් දන්නේ නැති නිසා. හොඳට හිතලා බලන්න පින් කරනකොටම අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ආ මේක අපේ ඥාතියට ලැබෙයි. මේක අපිට ලැබෙයි. පින්කමක් වුණත් හරියට උන් නැති වුණොත් හිත නරක වෙනවා, තරහ වෙනවා, කේන්ති යනවා. සමහර විට මහ රණ්ඩු සරුවල් බවට පත් වෙන පින්කමකදී ඒ පින්කම හරියට උනේ නැති වුණා. ස්වාමින් වහන්සේලා දහනමක් ඉල්ලපු තැන ප්‍රශ්නමක් වැඩම කරොත් එහෙම මොන තරම් දේවල් දැනගත්තත් එයාට කේන්ති යනවා. ඒ නිසා මේ සංස්කාර මේවා. අකුසල කර්ම නිතරම සිද්ධ වෙනවා අපි ඇති. ඒවත් සංස්කාර. ආනින්ජාභි සංස්කාර කියලා කියනවා ඒවට කියන්නේ ධාන. නොසෙල් වෙන විදිහට, කාලයක් පවතින විදිහට සිත සකස් කර ගැනීමෙන් ඒක ආනින්ජාභි සංස්කාරයක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි ඔන්න දැන් මේ ගොඩවල් නිසා බුදුහාමුදුරු පැහැදිලි කරනවා සංකාර පච්චයා විඥානං සංස්කාර ප්‍රත්‍ය කොටගෙන සකස් වෙනවා විඥානය. ඒ විඥානයට කියනවා කර්ම විඥානය. එහෙම නැත්නම් අபிසංස්කාර විඥානය. එහෙම නැත්නම් ආනිදස්සන විඥානය. මේ විදිහට කිව්වට ගැටලුවක් නෑ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල මේ වචන පාවිච්චි කරලා තියෙන නිසා තමයි කියන්නේ අපි. එතකොට ඒ විඥානය කියලා කියන්නේ ප්‍රධානම දේ. ඒ කියන්නේ ප්‍රධාන සිත. සිත හට ගන්නවා. සිත සිත සිත කියන එක කිය අපි එතනදි පැහැදිලි කරගන්නට ඕන කාරණාවක් තියෙනවා. දැන් මේ විඥාණය නිසා තවත් විඥානයක් හට ගන්නවා. මෙතන තියෙනවා පටිසමුපාදේ ගැඹුරුම සහ සියුම්ම තැනක් තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. එකකට එකක් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකද? දැන් බලන්න විඥාන පච්චය දැන් විඥානය කියන වචනය ගත්තට පස්සේ මේකට බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකය තුල විවිධ නම් පාවිච්චි කරනවා මනස කියනවා චිත්ත කියනවා විඥාන කියනවා ඔය මොන ක්‍රමයකින් කිව්වත් අපි දන්නවා දැනගන්න ඕන කාරණාව තමයි මෙතන තියෙන එක හිතක් කියන එක අපි දැනගන්න ඊට පස්සේ මේ විඥානය ප්‍රත්‍ය කොටගෙන නාම රූප කියලා කොටස් දෙකක් අට ගන්නවා. ඒ නාම කියන එක ඇතුලේ කොටස් හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා කොටස් හතරක් තියෙනවා. මේ පැහැදිලිව මේ නාම රූප කියන්නේ මොකක්වත් නෙමෙයි පංචස්කන්ධය. විඥාන පත්‍ය නාම රූපං කියලා කිව්වේ පංචස්කන්ධය හට ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই ටික හට ගන්නවා. ඒ නාමය ඇතුලේ තියෙනවා විඥානයක්. ඒ විඥානයේ තමයි අපි කියන්නේ දැනගැනීමේ ස්වභාවය. ඒ කියන්නේ කාය විඥාන, ඊළඟට සක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. ওই විදිහට ඒ විඥානේ නැවත කොටස් වලට බෙදෙනවා. කැඩලා කැඩලා කැඩලා කැඩලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතනදී මේ විඥාණය නිසා නාම රූප හට ගන්නවා ඒ නාම රූප නිසා ච ආයතන ච ආයතනන් කියලා කියන්නේ ආයතන හයක් තියෙනවා චක්කු ආයතන සෝත ආයතන ගන්ධ ආයතන රස ආයතන ජීව ආයතන චක්කු සෝත ගාන ජීව කය මන ඔය විදිහට මේ ආයතන හයක් හට ගන්නවා. ච ආයතන ච කියලා කියන හයට. එතකොට දැන් බලන්න දැන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තමයි අපි කියලා දෙන්නේ. පටිච්චසමුප්පාදය කියන්නේ එකක් හොඳට මතක තියාගන්න මේ පොත්පත්වල තියෙන එකක්වත් ගාතාවක් පාඩම් කරගෙන කියන එකක්වත් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ ඔබගේම ජීවිත කතාව තමයි දැන් කියලා දෙන්නේ. තම තමන්ගේ මේ බණ අහනින් හැමෝගෙම ජීවිත කතා. අපිට මොකද උනේ? අපි අද මේ තත්ත්වෙන් ඉන්නේ කොහොමද? ශරීරය හැදුනේ කොහොමද? හිත හැදුනේ කොහොමද? ඉදිරියේදී හිතට මොකද වෙන්නේ? පරිසම්පාදින් තමයි මේක ඉගෙන ගන්න ඕනේ. දැන් මතක තියාගන්න ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නත් පරිසම්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න වුණා බුදුරජාණන් වහන්සේ. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ පටිච්ච සමුප්පාද ශීර්ෂයෙන්. ඒ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීමෙන්. ඒ නිසා බුදුදහමේ උගන්වන ප්‍රධානම ඉගැන්වීම තමයි මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එය වෙනස් වෙන්නේ නැහැ. එහි ස්වභාවයක් තියෙනවා තතහ අවිතතහ අනඤ්‍ය තතහ කියලා. මේ විදිහට නෙමෙයි. දැන් සමහර කතා ජාතක කතා ඔය තේර තේරි ගාථා ඔය විමානවත්තු പ്രേතවත්තු වල කියන කතාවල තියෙන දේවල් වෙනස් වෙනවා. කටින් කටට ආවට පස්සේ දැන් හිතන්නකෝ බම්මුණෙක් ගඟක් ළඟ හිටියා කියලා. දැන් ඕක බම්මුණා බම්මුණා වෙනුවට සිටුවරයා කියවෙන්න පුළුවන්. ගඟ වෙනුවට කන්දක් කියලා කියන්න පුළුවන්. ඒවා ඒවා ලොකු වැරදි නෙමෙයි ඒවා. නමුත් පටිච්ච සමුප්පාදය කියන එක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. දැන් කාට හරි කියන්න බෑ අවිද්‍යාව පත්‍ය විඥානං කියලා. අනේ මේ බුදුහාමුදුරුවන්ට මේ වැරදිලා අවිද්‍යාව පත්‍ය විඥානං වෙන්න එපේ. එහෙම කිසි කෙනෙකුට මේ පටිච්චසමුප්පාද ධර්මයේ අකුරක්වත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි බව අපි තරයේ මතක තියාගන්නට ඕමනා කරනවා. ඒ නිසා පින්වතුනි අපි හොඳට මතක තියාගන්න මේ පිළිවෙල තමයි පිළිවෙල. ඊළඟට උණු බුදුහාඳුරු පැහැදිලි කරනවා ආයතන හයක් හට ගන්නවා. දැන් ওই ආයතන හය හටගත්තට පස්සේ ඔය ආයතන නිකන් ඉන්නේ නැහැ. මොකද හේතුව ඔය ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඇහැ ලැබුණාට පස්සේ ඇහෙන් වටේ හැරි හැරි රූප බලනවා. ඇහැ කැමැතිම එකම රූපේ දකින්න නෙමෙයි ඇහැ කැමති විවිධ රූප දකින්න. කන කැමති විවිධ විවිධ වූ ශබ්ද අහන්න. දිව එකම රසයක් බලන්න කැමති නෑනේ. රස කීපයක් බලන්න කැමති. ඒ විදිහට මේ ශරීරය අසකරණාසය දිව ශරීරය හැමදේම බොහෝ දේවල් බලන්න හරිම හරිම කැමති. රස බලන්න නොඑක් නොඑක් දේවල් හොයාගෙන යන්න හරිම කැමැත්තක් දක්වනවා. එතකොට පින්වතුනි දැන් ඔන්න මේ ච ආයතන හය හටගත්තට පස්සේ නිකන් ඉන්නේ සලායතන පත්‍ය පස්සෝ පස්ස කියලා කියන්නේ හැප්පෙන එකට දැන් බලන්න මේ දහම සමහර වෙලාවල් වලට අපිට අවබෝධ වෙච්ච නැති නිසා තමයි අපි හැමෝම සංසාරේ ඉන්නේ දවසක් ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ බොහෝ අය කියලා කියනවා මම අහලා තියෙනවා හරිම ගැඹුරුයි. මට නම් ඒ පටිච්චසමුප්පාද ධර්මයේ ඔය කියන හැටි කිසිම ගැඹුරක් තේරෙන්නේ නැහැ කියලා ආනන්ද මහරහතන් වහන්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මා හේවං ආනන්ද මා හේවං ගම්බීරෝ ඡායං ආනන්ද ඒතස්ස ධම්මස්ස අනනුබෝධා අප්පටි වේදා සන්තා කුලක ජාතක් ආනන්ද හිම කියන්න එපා. මේ පටිච්චසමුප්පාද ධර්මය අතිශයින් ගැඹුරු දෙයක්. ඒ තස්ස ධම්මස්ස අනනුබෝධා අපටි වේදා. මේ ධර්මය අවබෝධ වෙච්ච නිසා ප්‍රතිවේද නොකරපු නිසා සත්වයෝ හරියට මීයන් විසින් කපා දමන ලද නූල් බෝලයක් වගේ ඒ ඒ අත පටලැවිලා තියෙන්නේ. අපි හැමෝටම වෙලා තියෙන්නේ ඕක. අපේ ජීවිත ගොඩාක් දේවල් වලට පටලැවිලා. අපි පැටලවගෙන බලන්න දැන් නූල් බෝලයක් පැටලුනහම අපි පැටලුම අරින්න හදනවා. මොකද වෙන්නේ? තවත් ගැට ගැහෙන්න ගන්නවා. එහෙනම් සිහියයි ඉවසීමයි නැත්තම් නූල් බෝලේ පැටලුම අරින්න බෑ. ඒ වගේම මේ සසර ගමනේ සිහිය සහ ඉවසීම කියන මේ දෙක අපි හැමෝටම ජීවිතයේ අවශ්‍ය දෙයක්. ඒ දෙක අපි ළඟ තියෙනවා නම් ඕන ප්‍රශ්නයකට අපිට මුහුණ දීලා හැම ප්‍රශ්නයක්ම ජයග්‍රහණය කරන්නට පුළුවන්කමක් තියෙන අවශ්‍ය කරන්නේ සිහි කල්පනාවයි ඉවසීමයි කියන මේ දෙක. ඊළඟට දැන් ඔන්න පස්සෝ පස්සෝ කියලා කියන හැප්පෙන එකට. දැන් ආයතන හේ චක්කු කියලා කිව්වා චක්කු සම්පස්ස වුණා ඔන්න දැන්. සෝත සම්පස්ස. ඝාන සම්පස්ස. ජීවහා සම්පස්ස. කාය සම්පස්ස. මනෝ සම්පස්ස. ඔන්න ওই ටිකට තමයි කියන්නේ පස්ස කියලා. හැප්පෙන එක. ඊට පස්සේ නිකන් ඉන්නේ පස්සපච්චය වේදනා වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව සුඛ වේදනාව වෙන්න පුළුවන්, දුක්ඛ වේදනාව වෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාව වෙන්න පුළුවන්. එතකොට ඒක තව තව කොටසක් එකදිනවා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ඔය විදිහට ඔන්න දැන් පංචස්කන්ධය මේ ඉන්ද්‍රිය ටික ආයතන ටික ස්කන්ධ පංචකය සහිතවම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙනවා ඊට පස්සේ තණ්හාවක් ඇති වුනහම අපි අල්ල ගන්නවා ඒක තදින් ඒ කියන්නේ දැඩි කොට අල්ල ගන්න බලනවා පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒ තෘෂ්ණාව කොටස් තුනයි. අපි ඒකට කියන්නේ ත්‍රිවිධ තෘෂ්ණාව කියලා. බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව 108 පදවරුම් කොටස් දක්වලා තියෙනවා. ඔතනදී පැහැදිලි කරන්නේ කාම තණ්හාව. ඊළඟට භව තණ්හාව. ඊළඟට විභව තණ්හාව. කාම තණ්හාව කියලා කියන්නේ බාහිර වස්තුකාම, ක්ලේශකාම, සිතින් හිතන ඒවා බාහිර උපකරණ, ගොඩනැගිලි වලට පුද්ගලයන්ට ඇතිවෙන තෘෂ්ණාවක් අපි ළඟ තියෙනවා. ඒකට කියන්නේ කාම තණ්හාව. ඊළඟට භව තණ්හාව කියලා කියන්නේ ඊළඟ භවයේ සුවපත් වෙන එක. ඊළඟ පාර නම් මං හොඳ තැනක හොඳ සල්ලිකාරයෙක් හොඳ රටක හොඳ ලස්සන කෙනෙක් කුසේ උපදිනවා කියලා සමහර අය හිතන් ඉන්නවා. ඒක භව තණ්හාව. ඊළඟ ලබන භවය සුවපත් කරගන්න දරන මහන්සියක්. මේ ජීවිතේවත් අපිට ලස්සන කරගන්න බැරි අය ඊළඟ භවයේ ගැන අපි හිතන්නට පටන් ගන්න තියෙනවා. ඊළඟට විභව තණ්හා. විභව තණ්හාව කියලා කියන්නේ මේකෙන් ඔක්කොම ඉවරයි. කාලා, බීලා, නටලා, ජොලි කරලා, ඇඳලා බොහොම සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා පිරිසක් හිතන් ඉන්නවා. ඒකට කියන්නේ විභව තණ්හාව කියලා. එතකොට ওই ත්‍රිවිධ තෘෂ්ණාව අපිට ඇති වෙනවා මේ ආයතන ගිහිල්ලා ඒ රූපාරම්මන වල, ශබ්දාරම්මන වල, රසාරම්මන වල, ගන්ධාරම්මන වල ගිහිල්ලා හැප්පුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට තෘෂ්ණාවක් ඇති වෙනවා. එහෙම අත උතුණාට පස්සේ නිකන් ඉන්නේ තණ්හා පච්චය උපාදානං. උපාදානේ තණ්හාව ඇති වුණාන් පස්සේ උපාදාන කරනවා. දැන් දෙයක් හොඳයි කියලා හිතන එක තණ්හාව ඊට පස්සේ ඒක ළඟට ගන්න එක කොහොම හරි මොන ක්‍රමයකින් හරි කමක් නැහැ. ඒකට කියන උපාදාන. ඒ අල්ලගෙන ඒක තද කරගෙන ඉන්න එක තමයි උපාදාන කියලා කියන්නේ. දැන් ඔය මේ උපාදාන කියන එක ගත්තට පස්සේ සමහරකට කාම උපාදාන තියෙනවා, ditthi උපාදාන තියෙනවා. ඈ ඔය විදිහට තියෙනවා. ඔය එක එක උපාදාන තියෙනවා. විවිධ ප්‍රොත සමාදන් වෙන දේවල් තියෙනවා. ditthi උපාදාන කියලා කියන්නේ ඒකට. ඒ ඒ විදිහට දැඩි කොට තද කරලා ඕනම දෙයක් අල්ලගත්තහම මොකද බුදුහාඳුරු පැහැදිලි කරනවා ඔන්න සකස් වෙනවා භවය. දැන් මේ පටිච්චසමුප්පාද ධර්මය අතීත පෙර භවයටත් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අතීත හේත වූ පංච ඉදානී ඵල පංචකං අතීතයේ කරපු දේවල් වල හේතුයින් ප්‍රතිඵලයෙන් දැන් ප්‍රතිඵලය හම්බුණා. මේ දැන් කරන ඒවායේ ප්‍රතිඵලය ඊළඟ භවයට ගමන් කරනවා. ඒක තමයි මේක පිළිවෙල. පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඊට පස්සේ භවය හැතිනවා. භවය ගත්තට පස්සේ භවයේ කොටස් දෙකයි. එකක් තමයි කර්ම භව, අනෙත් එක තමයි උත්පත්ති භව කියලා කියන්නේ. ඔය කර්ම භව කියලා කියන්නේ සමහරලාට කුසල අකුසල චෛතසික චේතනාවල් තමයි කර්ම භව කියලා කියන්නේ. උත්පත්ති භව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සත්වයා භූමි වලින් කොටස් තුනකට බෙදනවා. ඒ තමයි ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියලා කොටස් තුනකට බෙදනවා. තව වෙලාවකදී බුදුහාඳුරු පැහැදිලි කරනවා ඒකම සංඤී භව, අසංඤී භව, නේව සංඥා, නා සංඤී භව කියලා බුදුහාඳුරු ඒක නැවතත් කොටස් තුනකට බෙදෙනවා සංඤී භව, අසංඤී භව, නේව සංඥා, නා සංඤී භව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා නැවතත් ඒකම කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ බෙදා වෙන් කරලා තියෙනවා. මේ විදිහට ධර්මයේ මේ කොටස් බුදුරජාණන් වහන්සේ විසින් බෙදලා වෙන් කරලා විභජනය කරලා තියෙන්නේ හේතුව තමයි සත්‍යයට මේ සසර කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න. දැන් ওই වෝකාර කියලා කියන ස්කන්ධෙට එක ස්කන්ධයක් තියෙන බව තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන බව තියෙනවා. ස්කන්ධ පහක් තියෙන බව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒක වෝකාර භවයක් විදිහට අසඤ්ඤිතලයේ ගන්න පුළුවන්. සංඤ්ඤ. ඒ බොහොම සංඥාවේ සුළු කොටසක් තියෙන එතන. ඊළඟට ওই විදිහට එක එක භවයන් දැන් චතුෝකාර ගත්තාම අරූපාවචර බ්‍රහ්ම ලෝක ඒ ටික ගන්න පුළුවන්. මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ භවය කියන එක සකස් වෙන භවය කර්ම භව, උත්පත්ති භව විදිහට කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. දැන් හිතලා බලන්න හොඳට ජීවිතයේ මේ අපේ කතාව නෙමෙයිද අපිට විච්ඡ දේ නෙමෙයිද කියලා හොඳට බලන්න. අපේ සසරදී අපි හැම කෙනෙකුටම උනේ මේ ටික. අපි දන්නේම නැතුව අපි මේ හැම දෙයක්ම රැස් කරගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන හිටියා. දැන් බලන්න සමහර වෙලාවල් වලට සමහර අය ජීවිතයේ සමහර දේවල් අනවශ්‍ය විදියට අල්ල ගන්නවා. දැන් මේ මිරිසෙවටි පූජාව සිද්ධ කරනකොට ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සිය දහස් ගණනක් වැඩම කරා. ඔය අතර දන්සලක් තිබුණා, කැඳ දන්සලක්. ඉතින් මේකේ කැඳ බෙදෙනවා. පුංචි හාමුදුරු කෙනෙක් අවුරුදු 7යි වයස උන්වහන්සේ ඉතින් පාත්‍රයට කැඳ ටිකක් ගත්තා. හරි රාශනිය දැන් අත පිච්චෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ? බීක් ටිකක් බිමින් තියනවා ආයෙත් ගන්නවා ආයෙ බිමින් තියනවා අත පිච්චෙන එක නවත්තන්න. මේක දැක්ක වික්ෂුණියක් අවුරුදු 7යි. දැකලා මොකද උනේ? යාළඟ පාත්‍ර තැටියක් තිබුණා. තැටිය දුන්නානේ හාමුදුරනේ මේක යටින් තියාගන්න කියලා. අවුරුදු 7යි දෙන්නටම. කාලයක් ගත වුණා. ලංකාවේ මහා සාගතයක් ඇති වුණා. දැන් මේගොල්ලන්ට අවුරුදු 60ක් පැනලා. දැන් 60ක් පැනලා වයසට ගිහිල්ලා මේ දෙන්න එක්කෙනෙක් ඉන්දියාවට ගියා. කාලයක් යනකොට අනිත් එක්කෙනා ස්වාමීන් වහන්සේත් ඉන්දියාවට වැඩම කරා. තාම දැකලා නැහැ. දැන් අවුරුදු 7 දැක්ක විතරයි තාම දෙන්න දෙන්න දැකලා නැහැ. ඉන්දියාවේදී මේ දෙන්න එකට මුණ ගැහුණා. එකට සම්මුඛුණා ගමන් මතකයක් ආවා මේ අර ස්වාමීන් වහන්සේ නේද කියලා ඇහුවා මතකද මිනිස් වෙඩි පූජාව. ඔව් මට මතකයි. මතකද කැඳ පාත්‍රයක් අරන් ගියා. ඔව් ඔව් මට මතකයි. මතකද රේවිලි පාත්‍ර තැටියක් දීපු කෙනා. ඔව් ඔව් මතකයි කියලා මල්ලට අත දාලා මේ තියෙන්නේ තැටිය කියලා පෙන්නුවා. බලන්න. කාමයේ විශ්ුණා. සියල්ල අමතකුණා. සිවුරු ඇරලා ගිහිල්ලා දෙන්නම විවාහ වුණා අන්තිමට. 60ක් පැනලා. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ජීවිතයේ වරදින්න යන්නේ බොහෝම ටික කාලයයි. ඔච්චර පින් කරගෙන කරගෙන කරගෙන ආවත් පුංචි දෙයින් හිත නරක් වෙලා දුග්ගතිගාමි වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කාලවලදී ඔබ ඔබද කියන එක විශ්වාස කරන්න බැරි තරමට හිත පහතටම වැටලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බුදුහාමුදුරුවන්ගේ බණ මෙනෙහි කරන්න ඕනේ. එතනින් එහාට පින්වතුනි දැන් ඔන්න භවය සකස් වුණා. ඒ භවයෙන් පස්සේ එනවා සියල්ලක්ම මොනවද දැන් ඔන්න අපිට තියෙන දේවල්. ඇහැට පේන්න තියෙන දේවල් ටිකක් තමයි දැන් කියන්නේ මොනවද? භවපච්චය ආජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ යෝ මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. හට ගැනීම වෙනවා. කේවලස සීලුම දුක්ඛක්ඛන්දස. දුක් කන්ද. ඒ දුක් විශාල ප්‍රමාණයක්. ගේ හට ගැනීම එතනින් හට සිද්ධ වෙනවා. දැන් අපි මේ ශරීරය ගත්තත් දැන් බලන්න මේ නාවන්න ඕනේ, කවන්න ඕනේ, බෙහෙත් දාන්න ඕනේ නේද? කොච්චර පරිසම් කරන්න වෙලා තියෙනවද අපේ ශරීරේ විතරක් නම් කමක් නැහැ අනිත් අයගේ ශරීර දරුවෝ මුණුපුරෝ මිනිබිරිව අම්මලා තාත්තලා ලෙඩ වුණොත්, කැඩුනොත්, බිඳුනොත් අපි අනිත් අයගේ ශරීරත් ආරක්ෂා කරනවා. අපේ ශරීරෙත් ආරක්ෂා කරගන්නවා. මේකට කවන්න ඕනේ, ඇඳුම් අඳින්න ඕනේ. ඒ හිතලා බලන්න ජීවිතේ කවදාහද අපි නිදහස් වෙන්නේ කියලා. ඉතින් ඒකට මේ ධර්මයේ කියලා පිළිබඳ අඩුම තරමේ මම අද ඉතා කෙටියෙන් ඉතා සරල විදිහට තමයි මේක හැම කෙනෙකුටම තේරෙන විදිහට ඉතාමත් සරල විදිහට තමයි මම මේක කියලා දුන්නේ අද. ඉතින් මේකෙන්වත් මේ ධර්මය අල්ලගන්න. හැමදාම බොහොම සුළු සුළු කතාවල් ජාතක කතාවල් වලට මුල් තැන දීලා කටයුතු කරනවට වැඩිය මට හිතෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔච්චරයි. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ ඔච්චරයි. බුද්ධත මතක තියාගන්න. විමානවත්තු පේතවත්තු තේරගත තේරීගත සූත්‍ර පිටක විනය පිටක ඒකක්වත් නිවන් දකින්න ඕනේ නෑ මතක තියාගන්න පටිච්චසමුප්පාදය පිළිබඳව දන්නවනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නවනම් ඔය ඔය ඔච්චරයි බුදුහාමුදුරන්ගේ ධර්මය ඔච්චරයි අවබෝධ කරේ ඒ අනිත් ඒවා ඔය සූත්‍ර පිටකේ විනය පිටකේ ආව ඔක්කොම ඒ ඒ අයගේ ප්‍රශ්න ගැටළු හමු කරපු දේශනාවල් ඔය බුදු වෙනකොට බුදු කෙනෙකුට අවශ්‍ය කරන්නේ ඔච්චරයි. වැඩිපුරම යන්කින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන කාරණාව වැටහෙනවා නම් ඒක තමයි ධර්මය අවබෝධ කරනවා කියන්නේ. යම් කිසි දෙයක් හේතුවකින් හටගත්තද ඒ හටගත්තු දෙය ඒ විදිහටම ලෝකේ විනාශ වෙනවා කියන කාරණාව අපි දන්නවා නම් ඒක ඔළුවේ තියෙනවා නම් එච්චරයි බුදුදහම කියලා කියන්නේ. අපි සමහර වෙලාවට හිතනවා ත්‍රිපිටකය කියලා පොත් බරල් ගණන් පොත් 50 60 60 ගණන් තියෙනවා මේව කොහොමද කියවන්නද? බුදුදහම කියලා කියන්නේ අවශ්‍යම දේ තමයි අපි ওই පැහැදිලි කරන්නට දෙන්නේ. ඒ දැනුමට හැමදේම අවශ්‍යයි. අනවශ්‍යයි කියනෝ නෙමෙයි. නමුත් ගහක කොළ අතු මල් කඩ කඩා ඉන්නවට වැඩිය අපි අල්ලන්න ඕනේ ගහේ අරටුවේ. නියම තැනින් අපි අල්ල ගන්න ඕනේ. ඒ නියමතනින් අල්ලගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපිට ප්‍රතිඵල ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා නියමතන තමයි මේ පටිච්චසමුපාද දේශනාව කියලා කියන්නේ. මේක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරා. දැන් මම ওই වචනාර්ථ විතරයි කිව්වේ. ඕනම කෙනෙකුට මේ පටිච්චසමුපාද ධර්මයේ මේ වචනාර්ථය කියවගෙන මෙනෙහි කරන්න. යම් දවසකදී ඔබට ඒක උපකාරී වෙනවාමයි. යම් දවසකදී ඔබ ධර්මය අවබෝධ කරනවද එදාට ඔබට මේ පටිසම්පාද ධර්මයේ පමණමයි පිහිටකට තියෙන්නේ. ඒ නිසා මේවා අපි දන්නව අවබෝධ නැහැ. ධර්මය දන්නව අවබෝධ නැහැ. දැන ගැනීමට වැඩිය වටිනම දේ අවබෝධය. පොඩ්ඩක් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අර ලොකු අවබෝධයක් තියෙනවා. සමහර අය සූත්‍ර පිටකයේ සමහර කොටස් පිටින් කටපාඩම් කරගෙන ඉන්නවා. හැබැයි යාට අවබෝධයක් නැහැ. අවබෝධය කියන එක ධර්මඥානය තුලින් එන එකක් නෙමෙයි. ඒක Taman සසර පුරන ලද ඉන්ද්‍රිය බල ධර්ම වලට අනුව සසර සිද්ධ කරන ලද පිනට අනුව ඔබට එන දෙයක් තමයි ඒ අවබෝධය කියන කොටස. ඒ නිසා පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නට යුතුය මේ පටිච්චසමුපාදයේ ඒ සත්අට්ඨාන කුසලයට අනුව ස්ථාන හතකදී දක්ෂ වෙන්න. ඒ කියන්නේ විඥානය කියන එක දැනගන්න. විඥානයේ හට ගැනීම දැනගන්න. විඥානය නිරුද්ධ කිරීම දැනගන්න විඥාන නිරුද්ධ කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරාම විඥානය නිරුද්ධ වෙලා යනවා. වැඩි දෙයක් නෑ. කාරණා 8යි තියෙන. ඔය 8ට අනුව ජීවත් වුණොත් ඔය 8ට අනුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් විඥානස නිරෝධේන විඥානයගේ නිරෝධය. ඊළඟට දැනගන්න ඕනේ විඥානස අස්සාදං ඔන්න ප්‍රධානම දේ. විඥානයේ ආස්වාදය දැනගන්න. විඥානස ආදීනවන් විඥානයේ ආදීනමක් තියෙනවා කියලා දැනගන්න. ඊළඟට විඥානස නිස්සරණං විඥාණයෙන් නිදහස් වෙන්න ඕනා කියලත් දැනගන්න. රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණං පජානාති. රූපේ ආස්වාදයක් දැනගන්න ඕනේ ආදීනවයක් දැනගන්න ඕනේ නිස්සරණයක් දැනගන්න ඕනේ. ඒ ඒක නොදකපු බොහෝ අය ජීවිතේ පිටින් තැවි තැවි කනගාටු වෙවි කනගාටු වෙවි ඈ නොයෙකුත් අකුසල කර්ම හිතෙන් කරනවා අය. පාප කර්ම සමහරු හැංගිලා කරනවා. පින්වත්නි කවුරු හරි කෙනෙක් හිතන්නකො හැංගිලා හොරෙන් වැරද්දක් කරනවා කියලා. දැන් ඔන්න වැරද්ද කරලා ඇවිල්ලා එතන ෂෝ කවුරුත් දැක්කේ නැහැ කාටවත් ඇහුනෙත් නැහැ. ගාහන්ට මේ වැරද්ද කරා කියලා කාමරයට ඇවිල්ලා සතුටුකුත් තියෙනවා. ඇත්තටම රැවටුනේ කවුරුවත්ම නෙමෙයි. ඔබ ඔබවම රවට්ට ගත්තා. තමන් තමන්වම රවට්ට ගත්තා. ඒ නිසා පින්වතුනි, ඒ තමන් තමන්ව රවට්ටා ගැනීමේ වැඩපිළිවෙල ජීවිතයට එකඟ වෙන්නේ නැතුව තමන් ශක්තිමත් වෙන්න. දැන් අද කාලේ වෙනකොට ගොඩාක් ධර්මදේශනා අහන්න පුළුවන්. බණ ඕන තරම් අහන්න පුළුවන්. කොච්චර ඇහුවත් අපි ඉන්නේ එකම තැන නම් ඒ බණපද වලට කරන අගෞරවයක් ඒක. සමහර වෙලාවට සමහර අය හරියට පිංකම් කරන අය ඉන්නවා. දැන් අද කාලෙමත් කතා කරන්නේ දැන් නම් ගන්න දෙයක් නෑ. ඔක්කොම ඉවරයි. ඈ හොඳ මිනිස්සු නෑ. හොඳ මිනිස්සු නෑ කියන්නේ. දැන් ඔබත් එක්ක කවුරු හරි මෙතෙක් ජීවිතේ සම්බන්ධ වෙච්ච අය නිකන් කඩේට යනකොට හරි ශ්‍රීවිල් හිට යනකොට හරි ඔක්කොම කතා වෙන බලන්න දැන් කාලේ ගණ්ඩ දෙයක් නෑ මිනිසුන්ට මිනිසුන්ට මුදල්ම තමයි කියලා කියනවා එතකොට දැන් කාවද අපි ගන්නෙ? හැමෝම හොඳ හොඳ අනිත් අය නරකයි කී කී කියනවා. ඒ නිසා ජීවිතේ කවදාකවත් අනිත් අය හොඳද නරකද කියන එක බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ. ඉස්සල්ලාම බුදුහාඳුරු දේශනා කරන්නේ Taman හැදෙන්. දැන් හිතන්නකෝ මේ මුළු විශ්වය පුරා මේ ලෝකේ පුරා පුරාම අසූචි මල මුත්‍රා තියෙනවා. කවුරු හරි කෙනෙක් කංකෑලි අරගෙන හැමතැනම එලාගෙන එලාගෙන එලාගෙන යනවා. අර මිනිස්සයාට මුළු ජීවිත කාලෙම අර හං ටික එළුවත් එයාට මේ මහ පොළොව වහන්න බෑ. බුද්ධිමත් කෙනා මොකද්ද කරන්න ඕන? Tamange කකුල් දෙකේ ප්‍රමාණයට සරප්පු දෙකක් සකස් කරගෙන ඇවිදින්න. එතකොට අනු අනු අර මහ පොළොවේ තියෙන අපවිත්‍ර දේවල් ඇඟේ ගෑවෙන්නේ නැහැ. අන්න එහෙම වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපිට කිසියෙත්ම ලෝකේ හදන්න බෑ. ලෝකේ හදන්න අපිට කිසිසේත්ම පුළුවන්කමක් නැත්තේ. ඉස්සෙල්ලාම තමන් හැදෙන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කරන ඉස්සෙල්ලා තමන් ගැන බලන්න. සමහරට සමහර අය මුළු ජීවිත කාලෙම අනිත් අය වෙනුවෙන් දුක් විඳිනවා. කන්නේත් නැතුව රස්සාවල් කරලා කරලා කරලා දරුවෝ වෙනුවෙන් මොනුපුරු මිනිපිරිය කොච්චර දුක් විඳලත් අන්තිමට දුකක් නැති වෙන්නේ. සැපතක් ඇති වෙන්නේ අන්තිමට යම්මයි තාත්තයි දෙන්නට දුකක් තියෙන්නේ. ඇයි ඔබ මේ ලෝකය තවම තේරුම් අරන් නැත්තේ කියන ප්‍රශ්නය අපි හැම කෙනෙකුගේම හිතේ තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන්නේ දරුවෙකුට උනත් කමක් නැහැ. හොඳ නරක කියා දෙන්න යන්න ඕන පාර කියලා දෙන්න. එතනින් එහාට කිසිම ගනුදෙනුවක් අපිට ඈත් එක්කලා නැහැ. ඒක තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කරේ සියලු සත්‍යයන්ට පාර කිව්ව එක විතරයි. කිසි කෙනෙක් බලහත්කාරයෙන් ඇවිල්ලා ගැට ගහලා තියලා හරිය මේ නිවන් දකින්න ඕනේ භාවනා කරන්න ඕනේ නැත්තම් බලාගමු කියලා එහෙම කිව්වේ. හරිම නිදහසේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත කරන්නට යෙදුණා. ඒ නිසා අපි මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් පටිච්චසමුප්පාදයේ විවරණය තමයි මේ සත්අට්ඨාන කුසලයේ පිළිබඳව ස්ථාන හතක දක්ෂයෙක් වෙන්න ඕනේ අපි. විඥාණය දරගන්න ඕනේ, විඥාණය සමුදේ දරගන්න ඕනේ. නිරෝධය දැනගන්න ඕනේ නිරෝධ කිරීම මාර්ගය. ආස්වාදය දැනගන්න ඕනේ ආදීනව දැනගන්න ඕනේ නිස්සරණය දැනගන්න. මේවා දැන ගැනීම පජානාති කියලා කියනවා. නොදැන නොදැනීම ඒක ඇවිල්ලා අවිද්‍යාව කියලා කියනවා. එතකොට ලෝකෙ පටන් ගන්නෙ අවිද්‍යාව නිසා. දන්නේ නැතිකම නිසා. ඒ නිසා ඒ පාප කර්ම, ඒ අකුසල කර්ම සියල්ලන්ගින්ම විනිර්මුක්ත වෙලා අපිට මේ සසරගත ජීවිතය සුවපත් කරගන්න සුගතිගාමී කරගන්නට අවශ්‍ය කරනවා ඒ වාගේ මේ සාංශාරික ජීවිතය තුලදී කිසිම විට කිසිම මොහොතකවත් සසර වසනතුරු නිවන් දක්නාතුරු අපේ සාංශාරික ගමන සුවපත් කරගන්නට අප විසින් මේ දේශනා කොට වදාළේ උතුම් පටිච්චසමුප්පාද විවරණය පාරමිතාවක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසරේ බොහෝ ධර්ම කරුණු ශ්‍රවණය කරන්න, ධර්ම කරුණු අහන්න, ධාරණය කරගන්නට අද දේශනයේ බැතිබර දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන ඒ පින්වත් සියලුම දෙනාට අපි තුනරුවන්ගේ ආශිර්වාදයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයේ අපි ප්‍රාර්ථනා කරනවා ඒ සියලුම දෙනා මෙලොව වශයෙන් කරන කියන රැකී රක්ෂා කටයුතු ආදී වෙළඳ ව්‍යාපාර කටයුතු ආදී දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන යාමට හැකියාව ලැබේවා ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති සංයුත නිකායේ කන්ද වර්ගයේ සත්තට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් පටිච්ච සමුප්පාදයේ විවරණය කරමින් ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ හුණුපිටිය උයන්වත්තේ ඥානාලෝක ධර්ම මන්දිරයේ නිර්මාතෘ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාටම පෙරවන් සරණයි. Thank you.